දැයි සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ අපේ පස්වෙනි දවසේ ධර්ම සාකච්ඡාවල තුන්වෙනි දවස අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දෙනකොට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන නිසා මම ඒ නිසා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර සභාවට ඉදිරිපත් කරන්නයි කියලා බලාපොරොත්තු අර ස්වාමීන් වහන්සේ කුසල් සහ පින් අතර වෙනස පහදා දෙන්නේ සිමින් කරුණානිල්ලා සිටිමි. මේක ඇත්තටම පුවත්පත්වල දිගටම වාද ගියා දෙකම එකද දෙකම දෙකක්ද කියන එක. ඉතින් සමහර ඇත්තෝ දෙකම එකයි කියන එක සඳහන් කළා සමහර ඇත්තෝ දෙකක් කියන එක සඳහන් කරා. ඉතින් කාටරි අවශ්‍ය නම් මම එකතු කරපො ලිපි ටික තියෙනවා දෙන්නම් කියවන්න සුමාන අධ්‍යයක් කියවන්න පුළුවන්. ඉතින් මේ කොච්චර කෙරුවත් නැත්නම් මේ අන්දන කාලේට පත්‍රේ විතරක් දැන් දෙසරයක් ආගියුමන්ට්ස් යන්න පටන් ගත්තා. ඒක කියවන වෙලාවට මේ ධර්ම මේ මොනවාද මේ භාවනා වැඩපිළිවෙල වලදී අපි මේවා ගත්තොත් ගොඩාක් කාලේ නාස්ති වෙනවා නොමග යනවා නොමග යනවා කියන්නත් බෑ. නමුත් අපේ අරගත්ත සතියේ වගේ දේවල් පිට යනවා. ඒ නිසා කාට හරි මේ දැනගන්න ඕනේ නම් මම මම එකතු කරලා තියාගෙන කොළ ටික මම දෙන්නම් එතකොට බලලා පුළුවන් නම් පිපාසාව සංසිතව ගතර ගමන්නේ. දෙක ගරු ස්වාමීන් වහන්සේ සුත්තමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥා යන්නේ සඳහන් චින්තාමය ප්‍රඥාව යන අවබෝධ කර දෙලෙස කරුණාවෙන් ඉල්ලමි. මේක ඇත්තටම ගැඹුරට යන්න ඕන ප්‍රශ්නයක්. චින්තාමය කියලා කියන්නේ තර්ක කරලා ණය ක්‍රමයට අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන එක තමයි අපි ණය ක්‍රමය කියලා කියන්නේ. ඒකට කියනවා මේ අන්වේ ඥාන කියලා, ණය විපස්සනාව කියලා කියනවා, චින්තාමේ ඥාන කියලා කියනවා, තර්ක ඥාන කියලා තියෙනවා. ඉතින් මේ චින්තාමේ ඥාන අනුව තමයි ඔය දර්ශන විද්‍යාව හැදලා තියෙන්නේ. ඒගොල්ල අත්දැකලා නෙවෙයි හිතලා කල්පනාව දිගේ අනේවා. සුතමේ කියන එක අනුන්ගෙන් කනට ඇහිලා භාවනාමය කියලා කියන්නේ අත්දකලා. ඉතින් චින්තාමේ ඥාන භාවනාමය ඥාන කියන මේ දෙක විපස්සනා වේදී සමාන්තර වගේ ගමන් කරනවා. ඒ ගමන් කරනකොට හුඟක් වෙලාවට භාවනාව අඩු, චින්තාමේ වැඩි යත්තන්ගේ චින්තාමේ ඉස්සරහට ගිහිල්ලා භාවනාමය කොර කරනවා, භාවනාමය කුරු කරනවා, භාවනා පුංචි කරනවා, යටපත් කරනවා. එහෙම වුණොත් පටන් ගන්න තැනින්ම ඉවර වෙන්නේ කවදාකවත් දියුණුවක් ගන්න හිත හිත හිතපොටිකම ඉඳ ගන්නකොට හිත හිත හිතපොටිකමයි නැගිටිනකොටත් තියෙනවා. නමුත් යෝගාවචරය බලන්න ඕනේ භාවනාමය ඥාන ඉස්සර කරගෙන යන අතරේ චින්තාමය ඥාන පිටිපස්සෙන් එන විදියට. එතකොට නම් මේ තමන් අර භාවනාවෙන් අත්දකින්න දේවල් සූත්‍රමය ඥානයත් එක්ක ගලපනවා වෙන කෙනෙකුට කියන හැටි ගලපනවා මං ඊයේ තිබුණට වැඩිය අද කොච්චරක් මේ විස්තර දැනගත්තද කියන එක ඒ ගැලපොම චින්තාමය ඥානෙ සිද්ධ වෙනවා එතකොට චින්තාමය ඥානෙ සාධනීය කෘත්‍යයක් සිද්ධ වෙනවා භාවනාමය ඥාන ඉස්සරහින් යන තාක්කල් චින්තාමය ඥානේ සාධනීය කෘත්‍යයක් තියෙනවා. චින්තාමය ඥාන ඉස්සර වුණොත් ගමනක් කෙරෙන්නේ නැහැ. ඒක හරියට ඉදිකට්ටයි නූලයි දෙකේ ඉදිකට්ට ඉස්සර වෙන තාක්කල් නූලෙන් වැඩ ගන්න පුළුවන්. නූල ඉස්සර වුණාට කිසිම දෙයක් විදින්න බෑ. ඒක ගමනක් යන එකක් නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම ඉදිකට්ටයි නූලයි වගේ ඉදිකට්ට ඉස්සර කරගෙන යන්න ඕන. ඉතින් අර පොත්පත් කියෝපයත්තෝ මේ භාවනාමය ඥානෙට එදියේ චින්තාමය ඥාන ලේසි ලාභයි ඒ වගේම ගොඩක් මම ආයනේ වඩනවා ගොඩක් මාන්නේ වඩනවා ඒ නිසා භාවනාවට වැඩිය චින්තාමය ඥාන වලට කැමතියි ඉතින් එහෙම නැත්නම් භාවනා කරත් තමන් බලාපොරොත්තු වෙන ඉවසීම නැත්නම් භාවනා බලාපොරොත්තු වෙන ඉවසීම නැත්නම් ඇත්තේ නෑ ඒත් බොහොම මේ ඉක්මන්කාරී වෙනවා චින්තාමය ඥාන වැඩි වෙනකොට ඒක අනිවාර්යම විය යුත්තක් නෙවෙයි නමුත් චින්තාමය ඥාන කීකරු කරගෙන චින්තාමෙන්න හම්බම් කරගෙන යන්න පුළුවන් නම් Tamanට විතරක් නෙමෙයි මේ භාවනාව ලෝකෙටත් ලාභයි. බාහිර ලෝකයේ ශාසනයට තව කෙනෙකුට ලස්සන දෙයක් කියලා දීමේදී චින්තාමෙන්න හරි වැදගත් සේවයක් කරනවා. නමුත් එසේ කියන්නද කියලා දෙන්න පුළුවන්කම මාන්නයට ගත්තොත් එහෙම කියලා දෙන්න පුළුවන්කම මට විතරයි අරයට නෑ කියලා ගත්තොත් ඒකත් නරකට හිටිනවා. ඒ නිසා ඒක ධර්ම ගෞරවයෙන් යුක්තව චින්තාමය ඥානෙ පාවිච්චි කරනවා නම් තව කෙනෙක් මම මේක ඉගෙන ගන්නකොට කොහොමද මම ඉගෙන ගත්තේ කොහොමද මම මේක ඉස්තර කරගත්තේ ඒ අනුව මම කාටද කියලා දෙන්නේ කොහොමද කියලා අර චින්තාමය ඥාන දිනකට හරි ලේසි නොදන්න කෙනාගේ මනස තේරුම් ගන්න. භාවනාමය ඥානෙ හරි අමාරුයි ඒකට. ඉතින් නමුත් තමන්ගේ අවබෝධයට බාධා කරනවා. අනුන්ට කියලා දීමේ දක්ෂ වුණාට තමන්ගේ අවබෝධයට බාධා කරනවා. ඒ නිසා චින්තාමය ඥානය අවශ්‍යයි. ඒක නිසිතන පවත් ගන්න ඕනේ. නිසිතන තියන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම උඟ දෙනකොට විශේෂයෙන්ම උගත් පිරිසවල චින්තාමය ඥානය නිසා කුරුවල් වෙනවා. භාවනා මෙට්ටහි වෙනවා. එක තැනම කරකිනවා මොනදෝ හිතාගෙන භාවනා කරනවා. ඒ භාවනා ගමන යන්න දෙන්නේ නැහැ. එතකොට මේ මා ආයාසයෙන් ඉගෙනගත්ත මේ ධර්මයේම Tamanට පිළිකාවක් වෙනවා. Tamanට අර්බුදයක් වෙනවා. Tamanටම බරක් වෙනවා. ඒක සමහර විටක බුදු කෙනෙකුටවත් විසඳන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. චින්තාමය ඥාන නරකට පාවිච්චි කෙරුවොත් බුදු කෙනෙකුටවත් විසඳන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් නිහතමානී වෙලා මට වැඩිය උන්කක් බුදුහාමුදුරුවෝ දන්නවා මම දන්නේ මේ බොහොම ටිකයි. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ ප්‍රායෝගික වෙන්න ප්‍රත්‍යක්ෂ කරගන්න භාවනා කරන්න. ඒ නිසා චින්තාමය ඥාන වලට තැන දෙන්නේ නැතුව භාවනාමය ඥාන වලට තැන දෙන්න ඕන කියන එක තමා විසින්ම ඇති කරගත යුතු හික්මීමක් ඒ බුදුරාමතු ඉන්න කාලේ පොච්චිල කියලා මා දක්ෂ හාමුදුර කෙනෙක් හිටියා විශාල පිරිස් වලට උගන්වනවා ඒ හරියට ඒ විශේෂාංශකාරට මිදසෙනක ඇවිල්ලා පැවිදි වෙනවා හරියට පොත් ඉගෙන ගන්නවා ඉතින් මේ ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කියලා දෙනවා භාවනා කරන්න ඉතින් වරින් වර බුදුහාමුදුර හම්බෙන්න විශාල පිරිසක් ඇවිල්ලා වන්දනා කරනවා වන්දනා කරනකොට නා තුච්ච පොටිල ආවද ආ තුච්ච පොඩිල වන්දනා කරන්න හදනවාද? යන්න හැම වෙලාවෙම තුච්ච පොඩිල කියලා කියන්නේ. හිස්මිනියා කියන එක. ඉතිකර මහා සෙනගක් කාපු ගමන් හැම වෙලාවෙම බුදුහාම කියනවා තුච්ච පොඩිල දැන් දාවේ. ආ වන්දනා කරන හොඳ හොඳ එන වන්දනා කළා. හැම වෙලාවෙම තුච්ච කියන. පස්සේ මේ ආම්රණ වසවිල්ලජ්ජාවක් ඇති වුණා. මේ බුදුහාඳුරන්ගේ ධර්මයටම මම පැවිදි වුණේ මම ශිෂ්‍යය ඇති කරියේ උගන්වන්නේ ඔක්කොම කරන්නේ. නමුත් බුදුහාම කියන හිස්මිනියයි කිය. පස්සේ ශාන්සි ගිහිලා භාවනා කරන්න ගියත් උගාවක් අමාරු වෙනවා. අවුරුදු 32ක් උත්සාහ කරන්න වෙනවා මේ මේ මාන්නේ අයින් කරන්න. අර දන්නවා කියන මාන්නේ අයින් කරන්න ඒකල ඉවර වෙලා මේ මේ ලස්සනට විස්තර කරන අටුවාව කැලී පැත්තකට ගිහිල්ලා ඉවරලා එක වශයෙන් කරගෙන ඉන්නම් කියලා යන්නේ. ඒක මම දන්නවනේ ඔක්කොම. එක වස් කාලයක් ඇතුළත වැඩේ දෙන්නම් කියලා හිතාන යනවා. නෑ ඒක පළවෙනි වස කරගන්න බැරිනවා. කමන්න දෙවෙනි වසේ කරගන්නම් කියන වස 32ක් ඉඳලා පස්සේ දවසක මේ සක්මන් කරන ගමන් කවුරක්වත් නැහැ. ඒකට ගෝල වල මොකුත් නැහැ. පැත්ත කරලා භාවනා කරන පස්සේ මේ හොඳරන සංවේගී පහල වෙලා හොඳට ඕම අඬනවා. ඉස බදගෙන අඬනවා අනේ මං මෙච්චර විශාල ගෝල පිරිසක් ඇදුවා උගන්වුවා මහානකම් කරා මෙච්චර වස්. නමුත් මේ ප්‍රායෝගික දේ මට ගන්න බෑ. මේ චින්තාමය ඥාන ඉස්සර වෙනවා. ඉතින් කවුරුවත් නැති කැලේ ඒ හාමුදුරුවෝට ඇහෙනවලු තව කෙනෙක් සක්මන කෙලවරේ අඬනවා. ඒකට බැලුවා දැන් තනිය මණ්ඩනකොට ප්‍රශ්නයක් නැහැ නේ කවුරු හරි අහගෙන ඉන්නවනේ දැන්. ඒ මනසත් අඳිනවා. කවුද කියලා අහුවට පස්සේ කළු මම මේ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා කියලා. ඊට පස්සේ කළු ඔබ මොකද දන්නේ කියලා. ඊට පස්සේ කළු ඔබ වහන්සේ හොඳටම දක්ෂ කෙනෙක්. ඔබ වහන්සේ ඇවිල්ලා දැන් අවුරුදු 32ක් විතර මෙතන භාවනා කරන දලෙවලා දැන් මේ අඬන්නෙත් නිවන් දකින්නනේ මං හිතුවා මේ නිවන් දකින්න අඬන්න ඕනේ නැති කියලා මාත් ඒකයි මේ අඬලා නිවන් ලබින්න හදන්නේ කියලා අර හාමුදුරන්ට ඔච්චම් කරා ඔබ වහන්සේගේ පඬිජේ කඳනවා කියලා කියන්නේ ඉතින් භාවනාවට අත්‍යවශ්‍ය දෙයන්නේ මහත්මේ බලන්නේ අඬලා නිවන් දකින්න කියලා. ඉතින් ශාස්ත්‍ර පහළ වෙන සංවේගයක් මං විහිම් පීයකින් යනකත්ත වගේ දෙයක් කරලා තියෙන කියලා. පස්සේ බුදුජානනාංශේ මේ ඒ වෙලාවේදී අධික සංවේග අවස්ථාවේදී ගාතපදයක් කියලා ඈත ඉඳලා අර ස්වාමීන් වහන්සේට හොඳටම නිහතමානී කරවලා බිමට බස්සවලා කියලා දෙනවා පැත්තට හැරුණොත් හරි පැත්තට යනවා. අනිත් පැත්තටලා කොච්චර ගියත් ඔබ යන්නේ නිවනින් එපිටට. ඒ නිසා ඉස්සල වාහනේ හරි පැත්තට හරවගනි. ඔය චින්තාමය පැත්තට හරවන්න එපා. හැරුවොත් යන්න යන්න යන්න යන්න නිවනින් ඈතයි. මේ පැත්තට හරවගනි. භාවනා පැත්තට යන්න යන්න දිනුනේ කියලා. ඒ බොහොම ප්‍රසිද්ධයි මේ තේරවාද ශාසනයේ. ඒක නිසා මේ ධර්ම ධර්ම නරක දෙයක් නෙවෙයි. නමුත් දෙපැත්තක වෙන පිහියක් නිසා දරගෙන පාවිච්චි කරොත් හොඳයි. ඉතින් ඒකදී අද හුඟක් ධර්ම දැනුම තියෙනවා ගියැත්තන්ද එනමුත් එකෙන් භාවනාවට ඉච්චරම ලොකු රුකුලක් ලැබිලා තියෙනවද කියන්න බෑ. භාවනාවට අවශ්‍ය කරන දැනුම තිබුණාට නිහතමානී වෙන්න ඕනේ. හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියනවා නැත්නම් ආධුනික මනසක් ඇති කරගන්න. එහෙනම් ඒකට කියන්නේ ආධිකම්මික යෝග අවචරයේ නැත්නම් අද පටන් ගත්ත කෙනෙක්ගේ මනස. මම අරක දන්නවා මේක දන්නවා කියලා හිතාන හිටියොත් හුඟක් වෙලාවට නරකට තමයි හිටින්නේ ඒක. දීගා ප්‍රශ්න දෙවන කොටසක් තියෙනවා අසල අදාළ නැති භවනා කිරීමේදී තදබල වේදනාව එන විට එක්වරක් හෝ දෙවරක් ඉරියව්ව මාරු කිරීම භවනාට බාධකයක්ද මේකෙදී ඉතින් මට අහන්න තියෙන්නේ මේ ඉරියව්ව වෙනස් කෙරුවට සතිය කැඩෙනවද කියලා විතරයි මම භවනා කියන වචනේ පාවිච්චි කරන්නේ මම පාවිච්චි කරන්නේ සතිය කියන වචනේ එනිසා ඉරියව්ව වෙනස් කරලා සතිය කැඩෙන්නේ නැත්නම් බාධාවක් නැහැ ඉරියව් වෙනස් කරන සතිය කැඩෙනවා නම් ඉතින් බාධායි ඒක නිසා මේ භාවනා කියන වචනේ විනියට සතිය කියන වචනේ දාලා තමන්ම ප්‍රශ්නෙට උත්තර දී ගන්න. භාවනා කිරීමේදී තදබල වේදනා එන විට එක්වරක් හෝ දෙවරක් ඉරියව් මාරු කිරීම සතියට බාධකයක්. ඉතින් මම නෙවෙයිනේ කරන්නේ කරන කෙනා ඕනේ කියන්නේ. දෙක නැතිනම් වේදනාව මෙනෙහි කර ඉවත් කරගත යුතුමද මේකත් එහෙම ඉරියව් වෙනස් කරන්නේ නැතුව වේදනාව මෙනෙහි කරලා සතිය දිනු කරන්න පුළුවන්ද කියලා බලන්න. මේක මම දීපු උත්තරේ ඇති වැඩක් නෑ. තමන් කරලා ඒකටයි අපි මේ පැල් බැඳගෙන භාවනා කරන්නේ කරලා මට කියනවනම් මම සතුටු වෙනවා. එහෙම නැතුව මගේ උත්තරේ වැඩන්නේ ඒකට සම්පූර්ණ පිටිය සකස් කරලා දීලා තියෙනවා. කරන්න එකයි මම වෙනස් කරන්නේ මේ භාවනා කියන වචනේ වෙනකොට සතිය කියන වචනේ දාගෙන ප්‍රශ්නේ වර්ණ ගන්න. ඉතින් මේ දීපේකන කැමති නම් වරක් දෙකක් ඉරියව මාරු කරනකොට සතිය කැඩෙනවද නැද්ද කියලා මට කියන්න මම කැමති සාකච්ඡාවට මේ ප්‍රශ්නේ ගන්න. එහෙම නැතුව මේ අප්‍රසිද්ධියේ ඉඳගෙන ප්‍රශ්න අහන්න නම් ඉතින් මේක කියන්නේ ගියාම වැරදි කරේ අහුවෙනවනේ දැන්. ඒකට අකමැති නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ පස්පව් දස කුසල් කරන කෙනෙකු මුණ ගැහුණු විට ඔහු හෝ ඇයින් මුදවා ගැනීමට ගත හැකි ප්‍රායෝගික සාර්ථක පළමු විවරකමක්දයි අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඇත්තට මේ මුදවා ගන්න බෑ කියලා හිතා ගන්න. කවදාවත් මුදන්න බෑ. දස පන්ත පන්තිල් දස කුසල් කරන මිනිස්සු අනිත් පැත්තට ගන්නවා කියන එක බුදුහාමුදුරුවත් කරන්න යන්නේ. බුදුහාමුදුරු කියන්නේ කලින් නමල කලින් මුنين නමල තියලා වතුරක් කරන්න යන්න එපා. ඒ මිනිස්යාට ඒ වෙලා වෙනකොට එයි. අපි හිතනවා නම් මට පුළුවන් කියලා එයා දස කුසලින් බේරගන්න මම හිතනවා ඒක භයානක වැඩක් කියලා. ඒ ඒක කියලා තමයි ඔය කතෝලික කට්ටිය ඇවිල්ලා බුද්ධහන් කට්ටිය කතෝලිකාමට හරවගන්නේ. උන්නෝම තුප්පහි අදහසක් ඇතුව. මිෂනරි සේවය කියලා කියන්නේ බුද්ධ ධර්මයේ ඉන්න මිනිස්සු ම්ලේච්චයෝ දෙයියව දහන කට්ටිය ශිෂ්ට ශිෂ්ටාචාර කට්ටිය. ඒ නිසා ඒ මිනිස්සු සම්පූර්ණ ජීවිතය කැප කරලා මේ ම්ලේච්ච මිනිස්සු බුද්ධ මේ දේවාගමට ගන්න හදනවා. ඒ දෙයියෝ තමයි දෙයියව දහන කට්ටිය තමයි නියම ශිෂ්ටාචාර කට්ටිය. අනික කට්ටිය ම්ලේච්චයෝ නිකන් වැද්දෝ. අනේ මේ මිනිස්සු මුකුත් දන්නේ නැහැ. මේ ආගමට ගන්න හදන්නේ කියලා ඒ මිනිස්සු පුදුම මහන්සි අපිට පේන්නේ මේක මේ තන්නේ කර ආගම් විරෝධී වැඩක් කියලා. ඒ නිසා කිසියම් කෙනෙකුගේ මතය වෙනස් කරන්න හරි කිසි කෙනෙක් පාපෙන් මුදව ගන්න හෝ කරන්න ਸਰබලධාරිකමක් අපිට නැහැ. Tamange වැඩක් බේරගන්න එකයි කරන්න තියෙන්නේ. මේ වැඩ අනුන්ගේ කරන්ඩ බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් සැක කෙරුවා බණ කියන්නේ. බුදු වෙලත් සැක කරා බණ කියන්න කවුද අහන්නේ? කවුරුත් අහන්නේ නැහැ. හිතනවනම් ඔයගොල්ලෝ මේ මම මේ කියලා 이르දි ප්‍රාත්‍යහාරය පාලා තව කෙනෙක් පස්පෞලි මුදව ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක Taman ගැන මාන්නයක් පමණමයි වෙන මොකක්වත් ඒක නෑ. ওই කිසිම අනුකම්පාවකටත් නෙවෙයි ඔය කරන්නේ. අනුකම්පාව තියෙනවා නම් කරන්න තියෙන්නේ Taman ඊගාව පින්කමට යන්නේ ඒකයි. අත්කුසලයි කියන්නේ ඒකයි. ඔය නිකන් අනුන්ගේ පව් මෙයා යුනිවර්සිටි එක ඉන්න කාලේ අපි කියන්නේ පරණ ගුණයි දැන් කරත්තේ විකුණලා දැන් පරණ බිස්නස් අපි කරන්නේ නැහැ කියනවා. අනුන්ගේ පව් අදින්න යන්න එපා. අනුන්ගේ වරාදින්න යන්නත් එපා. ගුණයි කරත්තේ දෙකම විකුණලා තමන්ගේ වැඩක් බලා ගන්න. මේ ශාසනයේ බරසාරකම දන්නේ නැති කට්ටිය තමයි මේ අනුන් හදන්නලා ඇසෙන්නේ. බුදුරජාණන්ස් කියේ අත්තාන මේව පටමන් පටිච්චග්ගය නිවාරේ. ඉස්සල්ලාම උඹ හැදියා. ඊට පස්සේ හැදෙන මිනිහෙක් හැදෙయ్యේ අනුව උඹේ වැඩ පැත්තක තියලා අනුන්ගේ වැඩ බලන්න ගියාම මඩේ ඉట్లా ඉන්න මිනිහෙක් තව මඩේ ඉන්න මිනිහෙක් උස්සන්න ගියාම මොකද වෙන්නේ? ඔක තමයි බුදුහාමුදුරු දීපු උපමාව. බත් මඩේ ඉරිලා ඌත් මඩේ ඉරිලා අර මඩේ ඉන්න උසන්නේ ගහඹට මොකද වෙන්නේ? ඉතල මොඩේ උඹ ගොඩ වයන් ගොඩ වෙලා වියලිපිමක ඉඳගෙන ලී කැල්ලක් දාලා ගණින් අර මිනිහා පුළුවන් නම් එච්චරයි පුළුවන්. අපි හිතනව නෑනේ අපි දස පංච දස දස අකුසල් පස්පව් දස අකුසල් වෙච්ච ගමන් ලෝකෙම අරගෙන ඉවරලා ඊගාව පියවරට යන්න ඉන්නවා. ඒ මේකේ තියෙන බරසාරකම දන්නේ නැතිකම නිසා ශාසනයක බරසාරකම, පවක පිනක බරසාරකම, සීලික බරසාරකම දන්නේ නැති වෙච්චාම බෙදා හදා ගන්න හදනවා සංවේගය පිහිටව ගන්න අපි කොච්චර කාලයක් සංසාරේ බුදුන් දැකලා බුදුන් පහළ වෙලා තියෙදි කොච්චර සංසාරේ මේ පස්පව දසක් වලට රැක ගන්න බැරුව ම්ලේච්චව හැසිරලා අද මෙතෙන් ඇවිල්ලා තියෙනවා ඒක පුංචි කරලා සලකන්න එපා ඒ වගේම ඕන කෙනෙක් ඉංජු ඉංජු කියලා ගන්නවා වගේ පස්පව වලින් බලක් ගන්න පුළුවන් කියලා හිතනවනම් ඒ ඒ වගේ තියෙන මේ ගම්බීරත්වයේ දන්නේ නැතුව කරන සෙල්ලමක් ඒක නිකන් හරියට මේ බැටරි කෑල්ලක් අරගෙන පොඩි බැටරි කෑල්ලක් කරන බුදුරස් කරකවන්න පුළුවන් වෙච්ච එක නා 33000 වෝල්ටේජ් එක තියෙන එකට නැගලා වයර් හදන්න හදනවා. 33000 නෙවෙයි 133000. පොඩි සෙල්ලම් වයර් එකක් නෙවෙයි අනුගේ මානසිකත්වය හදනවා කියන එක. ඒ නිසා තමන් ওই බැටරි බැටරි කැලේ සෙල්ලම කරගෙන ඉන්න ආයේ බර වැඩ වලට අද තියන්නේ ඉස්සලා ඒක අවශ්‍ය වෙලාවට ආරාධනා වෙයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් කාමච්ඡන්දේ ටික ටික සෝදා දමන බව වහන්සේ ධර්මදේශනාසි සඳහන් කරා. විදර්ශනා භාවනාවෙන් සිදුවන්නේ කුමක්ද අප කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන්නේ. ඉතින් මේ මේ ප්‍රශ්නේ ලියලා තියෙන්නේ ආනාපාන සති විපස්සනාව නෙවෙයි කියන පදනමේද? ආනාපාන සති කියන්නේ විපස්සනාව තමයි. ඉතින් ඒ නිසා ආනාපාන සති මොන සමතට යන්නත් පුළුවන් විපස්සනාවට යන්නත් පුළුවන්. ඒ නිසා ආනාපාන සති භාවනාවේ කාමච්ඡන්දේ ටික ටික හොදා දමන බව ඔබ වහන්සේ ධර්ම දේශනාවකදී සඳහන් කළා. ඉතින් ඒ නිසා මේ විදර්ශනාවෙන් කාමචන්ද ටික ටික හොදලා දානවා කියන එක තමයි ඒ කියන්නේ. ආනපන සතියෙන් තොර වෙනම විපස්සනාවක් ගැන හිතුවට කමක් නැහැ. නමුත් ආනපන සතියත් විපස්සනාවක් බව කරුණාවෙන් මතක තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ හවස භාවනාවේදී අතපය දරදඬු වී ශරීරයේ කිසිම දැනීමක් නැතුව හුස්ම වැටෙන බව පමණක් දැනනවා. භාවනාවෙන් මිටි විනාඩි 5ක් 15ක් වගේ දරදඬ බව තිබුණා. ස්වල්ප වේලාවකින් නැවතත් ඒ ආකාරයට මුණා රෑ නිින්දේදී හීනයක් දැක ඇහැරුණා. ඒ විට ශරීරයේ දරදඬ බව දැනුණා. නැවත නිින්දට වැටෙනම නැවතත් හීනයක් දැක ඇරුණා. මේ தত্ত্বය කොපමණකල් පවතීද? හරියමාරුයි මට නම් කියන්න. ඉතින් මේ ඉක්මන් ටිකමන් එනවනම් ඉක්මනට ඔක ඉවර වෙනවා. දවස් දෙකක් ගිහිල්ලා කොහොමඩක්වත් ඔය මරණය කිට්ටු වෙනකොට ওই තරඳඬු වෙනවා අනම්මනම් ටිකක් එනවා. ඒක අර එන්නේ ඉස්සලා දැම්ම කරලා ගියාම ඔය යකා ওই තරම් කළු පාට නැහැ. දරදඬු වලට මේක ආය උලන් ගහලා ගන්න පුළුවන් උලන් බැස්සද. ඒ නිසා ඔක නැවත නැවත එනවනම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් නු ජප මූලකට ගහලා එහෙම නැත්නම් ඔය මේ සාන්ති කර්මයක් කරලා නතර කරන එකයි තියෙන්නේ. ඒක නිසා පැමිණි දුක් පැනිරහයි කියලා භාවනාදී දුකක් එනවනම් ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ සිට දෙව්දුවකට වැඩියා කියලා හිතාගන්න දැන් ප්‍රශ්න විසඳෙනවා. ඕකට විසඳෙන්න අරින්න පුළුවන් තරම් ධෛර්යයෙන්, පුළුවන් තරම් ශ්‍රද්ධාවෙන්, පුළුවන් තරම් අනුග්‍රහයෙන් යුක්තව මේ ටික මට මට පුළුවන් කාලේ, පුළුවන් වයසේදී මේ ටික ඔක්කොම වෙනවා නම් හොඳයි කියලා එන්න ඇරියොත් මෙහින් යන්න ඉස්සෙල්ලා එක්කෝ මැරිලා යයි. එහෙ නැත්නම් දෙකෙන් එකක් වෙයි. මම නම් මේ වගේ අමාරු වැටෙනවා ඉන්නවා දකින්නකොට බුදුම සතුටක් මට එනවා. කවුරු හරි භාවනා කරලා අමාරු වැටුණා කියලා කිව්වොත් මට හරි සන්තෝෂයක් වෙනවා මමත් පැත්තකින් සාදු සාදු සාදු කියලා. අමාරු වැටුනේ නැතුව කරන භාවනා නිකන් ඇල්ලතර බොනවා වගේ. කිසිම නෑ නිකන් ලුණු කැඳ බොනවා වගේ. මේ හැපි හැපි යන ගමන හරි රසයි. ඒ නිසා මේ වැඩේ යන වෙලාවක් ඒ නිසා තවදුරටත් පස්ස බල බල ඉඳපන්. ඉක්මනට ඉක්මනට මේ වැඩ ඉවර වේවා කියලා සාදර වෙලා කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි මම ප්‍රශ්නයක් මේ සම්පූර්ණ විසඳන්න නැතුව ඇතෑරියා. කුසල් පින් කතාව මල්ලෙන් ගහලා බේරියා. ඉතින් වෙන මොනවද කියනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. අවසරයි අපි හඳුරන්නේ. භාවනාවේදී ගුණාංග නැත්තම් ಗುಣ වගේ ಗುಣ වශයෙන් විතක්ක විචාර අදුක්කම ප්‍රීති සුඛ අදුක්කම සුඛ උපේක්ඛා කියලා ඒ කොටස් කියනවාද එහෙම පැහැදිලි කිරීමක් අපට දෙන්න පුළුවන්. ප්‍රශ්නේ ප්‍රශ්නේ පැහැදිලිමදි අහන ක්‍රමයට ඒ කියන්නේ අපි හඳුන්නේ භාවනා කරගෙන යනකොට ආරම්භයේ සිට හිත එකතෙන් වෙන තැන දක්වා ඔය අවස්ථා තියෙනවා කියලා අහලා තියෙනවා අත්දැකීමනුත් තියෙනවා පැහැදිලි කිරීමක් අත්ද දෙනවා නම් ඇත්තටම ඉතින් අර බුදුරජාණන් වහන්සේ උත්සාහ කළ තියෙන සත්‍ය විසුද්ධි ක්‍රමයට එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට එහෙම නැත්නම් වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් විදියට ඉතින් ඒක නිසා ඒක විශේෂ සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න මම හිතන්නේ ඇත්තට ලේසි වැඩක් වෙනවයි කියලා. يعني විවිධ පැති වලින් කියන්න පුළුවන්. ඒ නිසා මට කොහෙන් හරි ඉඟියක් දුන්නොත් මෙන්න මේකයි කියලා මට හිතා ගන්න පුළුවන් වෙයි මගේ උත්තරේ කොහොමද ගලපන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඉතින් සම්පූර්ණ ත්‍රිපිටකේ කියව කියව ඉන්න වෙන ওই ප්‍රශ්නට උත්තර දෙන්න. මට මට තම ප්‍රශ්නෙට හරියට එල්ල උනේ නෑ මගේ හිත. දැකීමත් එක්ක කියනවා නම් අපි හැමෝම දැන් මුලම අවස්ථාව ආරම්භක අවස්ථාවම අපි ආනාපාන සතිය බොහොම හිතලා උත්සාහ දරනවානේ දැන් ඒ වගේ අවස්ථාවක් විතර්ක අවස්ථාවක් කියලා අපි හඳුන ගන්නවා. විතක්ක විචාර ඒක ਵਿਚාරයක් කරනවා ඊට පස්සේ ඊට පස්සේ ලැබෙන දේ අදුක් ප්‍රීති සුඛ අදුක්කම සුඛ සහර කිසිම දෙයක් දැනෙන්නේ නැති අවස්ථාව උපේක්ෂා අවස්ථාව විදිහට හඳුනගෙන තියෙනවා ඒක නිවැරදිද කියන එක ඒ විදිහට අර මුළු ගමනේම ඔය එක එක තැන තිත් වගේක් තියලා තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර අවස්ථාව නැත්නම් පීටි දුක්ඛම සුඛ අවස්ථාව උපේක්ඛා අවස්ථාව කියලා. ඉතින් විතක්ක ਵਿਚාර සම්බන්ධ වෙන්නේ වචනේ හා සම්බන්ධ වෙනකොට වචී සංඛාරවල වේදනාසයිසිකේ තමයි සැප දුක අදුක්කම සුඛ කියන්නේ. ඊට පස්සේ උපේක්ෂා කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. ඉතින් වගේ හරියට අන්තර් සම්බන්ධතා තියෙනවා. හරි ඉරක් ඇඳලා අපි ඉස්කෝලේ පන්තියේ කාලු රැලි ගන්න ගන්න විදිහට කියන්නවා. හරියට එක එක එකිනෙක අන්තර් සම්බන්ධතා තියෙනවා. ඒක නිසා ඒක ක්‍රමයෙන් සිද්ධ වෙන්න අරින්න ඕනේ. එක එකන එක එකන තීරුම් ගන්න ක්‍රම වෙනස්. ඒක නිසා දේශනා විලාස වෙනස්. ඒ නිසා චරිත ලක්ෂණ අනුව වෙනස්. ඒ නිසා ඔක්කොටම පොදු යන ක්‍රමයක් නැහැ. අපි සූත්‍රයක් කරගත්තාම ඒ සූත්‍රයේදී සරුවචනසේ දේශනා කරපු ක්‍රමය අරගෙන යනවා. තව සූත්‍රයක් ගත්තාම ඒකම වෙන පැත්තකින් කියනවා. ඒක නිසා අපිට මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්න ගිහිලා මේ කොන් දෙක අහුවෙන්නේ නැහැ මට. සීමා කරගන්න බෑ. මොකද්ද මේ වෙන්නේ කියලා විශාල පරාසයක් ওই ප්‍රශ්නට අහුවෙනවා. ඒක නිසා ඒ මට ප්‍රශ්නේ පැහැදිලි නැතිකම තමයි මම කියන්නේ. අපිට මේ වගේ සාකච්ඡාවකදී විනිශ්චය කරගන්න පුළුවන් ප්‍රමාණයට සීමිත ප්‍රදේශයක් නම් අපිට ගන්න පුළුවන්. නැත්තම් අරගෙන ඉවර කරන්න බැරි විශාල ප්‍රදේශයක් තියෙනවා. ගොනු කරන්න අමාරුයි. නෑ උත්තරයක් නැතිකම නෙවෙයි ගොනු කරන්න අමාරුයි ප්‍රදේශේ වැඩි අල්ලලා තියෙන ප්‍රදේශේ බොහෝම වැඩි. චෛසික තුනක් හතරක් ගැන කතා කරන්නේ. නමුත් මේ භවනා මාර්ගයට කිට්ටු කරලා ඒ නිසා මේ ප්‍රායෝගික පැත්තෙන් තව කිට්ටු කරලා අහනවනම් මම මට පුළුවන් වෙලා ගන්න. නැත්තම් මගේ ගොනු වෙන්නේ නැහැ මගේ හිතේ මොකද්ද කියන්න වෙන්නේ කියලා. ඒ පියවර ටිකවත් ඒක නිවැරදිද කියන එක දැනගත්තොත් ඒ ප්‍රමාණවත් කියලා හිතනවා. ඒ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ දුක්ඛ සුඛ ඊපස්සේ නෑ ඒ එහෙම කියනවා නම් කියන්න තියෙන්නේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන විදිහට ඒක පැත්තකට යන්න ඕනේ. නැත්නම් වේදනා චෛතසිකයේ දිගේ සුඛ දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියනවා. මේකෙන් අරකේ මේකෙන් කැලී එකතු කරලා මේක හදලා තියෙනවා. ඉතින් එතකොට මේ මැෂින් එකට දාන නම මම දන්නේ නැහැ. එක එක කැලි පාර්ට්ස් දාලා හදපු වාහනයක්. ඉතින් මේකට බ්‍රෑන්ඩ් නේම් එකක් දෙන්න බෑ. ඒ නිසා මට මේ ප්‍රශ්නේ ගුණාවක් නැහැ. මේ නිසා මම විශේෂයෙන් මගේ හිත ගුණ වෙන්නේ මෙන්න මේකයි මේකට උත්තරේ කියලා. ඒ නිසා මේ මට කියන්න තියෙන නැවත නැවත වෙහෙස කරලා නැවතත් ප්‍රශ්නේ අහන්න කී කිය වෙහෙස කර කර ඉන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කර කර භාවනා කරගෙන යනකොට එක එක සිද්ධීන් සිදු වෙනවා. එදා ස්වාමින් වහන්සේ කමඨහන් දෙන වෙලාවේ කිව්වා සමහර බය හිතෙන විදිහක් එහෙම වෙනවා කියලා. අපිට මේ දුහාන්තරෝ දේශනා කරපු බය බේරව සූත්‍රෙන් අපිට එකෙන් මොනවා හරි අපේ භාවනාවට ලබා ගන්න පුළුවන් දෙයක් තියෙන්න. ඇත්තටම කීප තැනකම ඉතින් සරුවචයන් සඳහන් කළා තියෙනවා අරණ්‍ය තනියම ඉන්නකොට තනි කුටියක ඉන්නකොට තනියම භාවනා කරනකොට ඒ වගේම අරමුණු ගෙවිලා යනකොට විවිධ විදියට අපේ හිත මේ කෙලෙස් වලට කියන පොදු නම තමයි බය කියන්නේ. කෙලෙස් මතු කරනවා. ඉතින් වෙනකොට භාවන යම් කිසි මට්ටමකට ගියාට පස්සේ නම් Tamanට ධර්ම ආරක්ෂාව හොඳට තේරෙනවා. නමුත් එතකන් අපිට බුදු ගුණ සීකරන්න වෙනවා, ධර්ම ගුණ සීකරන්න වෙනවා, සංඝ ගුණ සීකරන්න වෙනවා. කාමාශාවල් වලින් එනවනම් අසුභ භාවනා කරන්න වෙනවා. වින ද්වේෂ වගේ දේවල් එනවනම් මෛත්‍රී භාවනා කරන්න වෙනවා. ඉතින් එකින් එකින් එකින් එකින් පිළියම් කරගෙන යනවා. හිතට ඒ විශ්වාසය දෙනවා. ඉතින් ඒව ඇත්තටම ආනාපාන සති භාවනා පිළිබඳ තියෙන විශ්වාසය තියෙනවනම් විතරක් ඔක්කොම අයින් කරන්න. සැක මොකක්වත් නැතුව ඕන දෙයක් වෙච්චාවේ වැඩි මොනොත් වෙන්නේ මැරණ එක. මැරණ මැරිචා. පිළියම් කර කර යන්නේ කිව්ව බබාණ්ඩට වැඩි. ඕ වෙන දෙයක් වෙච්චාවයි කම්මෝගෝචිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා ඉතින් හැබැයි කොහොමදක් වෙනවා ඒ කියන මට්ටම කොහොමදක් වෙනවා ඊට එන්නේ ඉස්සලා තමයි ඔය එක එක එක විදිහට හිත උරතල් වෙන්න හදනවා ඒකට තියෙනවා සීල උපක්‍රම තියෙනවා සමත උපක්‍රම තියෙනවා විපස්සනා උපක්‍රම තියෙනවා විපස්සනා උපක්‍රමයේ තමයි ඔක්කොටම හැං තියෙන්නේ මොන දේ ආව සතිමත් වෙනවා මට දැන් බය ආවනම් බය බව දන්න මට මේ බය ආවේ මෙන්න මේකෙන් මේ විදිහට උග්‍ර වෙනවා අදි කියලා ඒ නීනී හැම එකම සතියට යට කරන්න පුළුවන් නම් සතිය සතික්ව අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සර්වචන්ස දේශනා කළා තිනවා මහණි සතිය සෑමතැනින් අපේක්ෂා කළ යුතුයි මොන බයක් ආවත් බය ආව බව දන්නවනම් සතියෙන් ඊට පස්සේ ඒකේ බෙලහීන භාවයක් ඇති වෙනවා ඒ ඒකේ මේ ඇල්මරන් ගතියක් තියෙනවා ඒ නිසා ඒ කෙලින්ම මූණ දෙන එක තමයි දැන් මේ කෙලින්ම මූණ දෙන එකට සෑහෙන පෞරුෂත්වයක් ඕනේ සාමාන්‍ය ජීවිතේ හොඳට ප්‍රශ්න වලට මුහුණ දීලා අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවිලා ඒ පෞරුෂත්වයේ නායකත්වය ප්‍රමුඛත්වයේ තේරීම වගේ දේවල් අද ලෝකයේ අන්තිම දුර්ලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා හැම කෙනාම අඩු ගානේ අද ලෙඩක් ඉවස ගන්නවත් බෑනේ කෙනෙකුට එම්බිරිසාව ඇමරිකාවේ කිවිසුම් යනකොට මේ එම්බිරිසාවට බෙහෙත් ගන්න. ඊ තරම් හරි දුර්වලයි. ලෙඩක් කියලා පත්තරේ දැම්මොත් ඇති. මැරෙනවනේ කොහොම කරුවම් මැරෙනවා. ඉතින් එහෙම කෙනාට ලෙඩ එන්න ඉච්චලා මම කෝකටද බේත් බොන්න ඕනේ කියලා අහනවා වගේ. බය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න කෙලස් නියෝජනයක්. කාටක් තියෙනවා. ඒක බය වෙන්න දෙයක් නෑ. බය තියෙන එක පෞරුෂත්වයට ඉච්චර හොඳ නෑ. නමුත් සතියෙන් අල්ල ගන්න ඕනේ. හැකි තාක් දුරට සතිය කියන තනි ධර්මයේ තියෙනවා නම් ඒ කොයි එකටත් උත්තර ලැබෙනවා. බැරි නම් ඒ සතිය නැත්තම් තමයි ඒ දජග්ග සූත්‍රයේදී සරුවචනංශේ කියනවා භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමේ අනුසරියාද ධම්ම ගුණ අනුසර බුදුරජාණන්සේ ගුණ මෙනෙහි කරන්න කියනවා දහම් ගුණ සිහි කරන්න කියලා සම ගුණ සිහි කරන්නයි කියලා කියනවා. ඒ වගේ දේවල් උපක්‍රම වශයෙන් දීලා තියෙනවා සමත උපක්‍රම. එහෙම නැත්නම් සීලයක් සීලය ආවර්ජනය කරන්න කියනවා. ඉතින් ඒක හොඳයි. නමුත් කවදා හරි ඔක්කොම සතියට යට වෙන දවසක් එනවා. සියල්ලම සත්‍යයට යට කරන්න පුළුවන්. ඒ නිසා මුලින් ඉඳලාම එනේන දෙයට මූණ දෙන ගතිය ඉන්න පටන් අරගත්තොත් එකම ආයුධය ගෙනියන්න ඕනේ ගමන් මල්ලේ මුළු ගමනටම මාර්ගෝපකරණ සැලසෙනවා. නැත්තම් හරි බයක් වෙනවා ලෙඩේ හැටියට කොහොමද දොස්තර මොකද්ද වේදකව මොකද්ද කොයි පාමසිරද යන්න ඕනේ ගොඩාක් මතක තියාගෙන ඉන්න ඕන සතිය කියන එක අතට ගත්තාම හැබැයි ඒකට ඉතින් පණේපා කියලා පිටලා කටයුතු කරන්න ඕනේ ඒක උත්තරේ වෙනවා ඒකට මම කියනවා විපස්සනා උත්තරයක් කියලා නැත්තම් ඔය බයිබේරව සූත්‍රේ නැත්තම් ඔය දජග්ග සූත්‍රය වගේ තියෙන සමතෝපකරණ. ඉතින් ඒවට ඉතින් අහන එකට උත්තර දෙන්න පුළුවන්. මුළු ඔක්කොටම පොදු උත්තරයක් දෙන්න බෑ. ඒක විශාල විශයක් වෙනවා. මෙන්න මේක මට එනවා කිව්වොත් නම් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. විපස්සනා වශයෙන් උත්තරේ නම් ඒ කොයි එකටත් එකයි. ඒ කියන්නේ අපි කියන කෝකටත් අයිලි වාගේ. විපස්සනා වශයෙන් කියන්නේ සම එනදී මෙනෙහි කිරීම හරහා එහෙම නැත්නම් මූණ දීම හරහා උත්තර දෙන්න පුළුවන්. ස්වාමීනාංශ අවසරයි. දැන් ස්වාමීනාංශ දැන් මේ සඳහන් කරපු මොහොතකට ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ඒ විදිය රෝගී තත්ත්වයක් අපි හිතමු කැන්සර් පේෂන්ට් කෙනෙක් කියලා ඒ කිසිම බේතක් ගන්න නැතුව ඒ කැන්සර් එකත් එක්කම ෆයිට් කරලා සසර කොට කරගන්න ආමාර්ගයේ සෑහෙන මයිලේජ් එකක් ගන්න පුළුවන් වෙන්නේ පුරුදු පුහුණු කරපු පුද්ගලෙක්ට. ඒ කියන්නේ බේත් නොගෙන චිත්ත ශක්තියම සනීප කරන්න පුළුවන් වගේ කියන ප්‍රශ්නයක්. ඔව් එහෙමයි. ඇත්තටම බෙහෙතෙන්ව සනීප කරන්න බෑ. ඒක චිත්ත ශක්තියෙන්ව සනීප කරන්න බෑ. මට රෝග තියෙනවා කර්ම ශක්තිය වලට එනව මොකෙන්ව සනීප කරන්න බෑ. ඊතුම් මැරුණයි කියලා ඒ මැරෙන එකත් ඒ කියන්නේ නිරෝගීව හිටියට වඩා මයිලේජ් එකක් කරන් මැරෙන්න පුළුවන්. මයික් එක ඇත්ත විනාඩි ඇත්ත අඟල් 4ක් විතර ඈත් කරලා කතා කරනවා. මයික් එක අඟල් 4ක් විතර ඈත් කරලා කතා කරන එතකොට හරියනවා. නැත්නම් වේදනාවම එම වේදනාවම කාගෙන හිටියනම් එයා නිරෝගීව හිටියට වඩා ප්‍රමාණයක් දුර ප්‍රමාණයක් මයිලේජ්යක් කසර ගොඩ කර ගන්න මාර්ගය ගන්න පුළුවන් වේද මට එම කැන්සර් එකම තුලින් මං ගියාට මං ගියා ගිය පාර ඔය මෙල්බන් ගිය වෙලාවකදී මෙත්තේ යහම්දුරු මට මතක නෑ ඒ ශාංශිකේ නම බොහොම ප්‍රසිද්ධයි ඒ ශාංශ මැලේසියානු ජාතික ආමරු කෙනෙක් පැවිදිලා තියෙන ලංකාවේ සෑහෙන දුරට මේ සිංහල එහෙම ටිකක් කතා කරන්න පුළුවන්. නමුත් මැලේසියානු ජාතිකයා ගුරු ආමඳුර ලංකාවේ. ඉතින් අපි දෙන්නමයි තව උපසම්පදා වෙච්ච භික්ෂුණියකුත් ඉංග්‍රීසි ජාතික අපි තුන්දෙනා මේකට තියලා ධර්ම සාකච්ඡාවකට ගියා. පැනල් ඩිස්කෂන් කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ ලෙඩකේ වගේ මා පිළිකා රෝගියෙක් උපස්ථාන කරන කෙනෙක් භාවනා කරන කෙනෙක් කොහොමද කරන්න ඕනි? එයාට අවසාන වෙලාවදී උදව් කරන්නේ කොහොමද? අර මේ කියලා ප්‍රශ්නයක් ආවා. ඉතින් මම කිව්වා ඇත්තටම මම කරලත් නැහැ. මම එච්චර ඒ ගැන මට හැඟීමකුත් නැහැ. කරන්න තියෙන්නේ මේක ඉතින් ආදර්ශයට අරගෙන එයාට එහෙමනම් මටත් මෙහෙමයි කියන එක තමයි කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ මට ගොඩක් ඉගෙන අත්දැකීම් තියෙනවා. අසනීප වෙලා ඉන්න කෙන තමගේ කිට්ටු අන්තියකට තමන් උපස්ථාන කරනවා තමන් භාවනා කරන කෙනෙක් විදිහට කොහොමද කරන්න කියලා. අවසාන දේශනාව හමාර කරනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඕනම කෙනෙකුට පමන්ගේ පවුලේ දොස්තර සහතික කරලා කිව්වොත් තව මාස දෙකකින් මැරෙන භයානක පිළිකාවක් ඔළුවේ දැනට තියෙනවයි කියලා එදාට තමයි කිව්ව භාවනාව පටන් ගන්න. එදාට තමයි කිව්ව ආහාර මොනවද කියලා හොයන්න පටන් ගන්න. එදාට තමයි කිව්ව ව්‍යායාම කරන්න පටන් ගන්න. එදාට පස්සේ තමයි ජීවත් වෙන්නේ කිව්ව. ඒ නිසා කවුරු හරි මේ නැටුම් කෙලිට ළඟන නැටුම් හංගන්නේ මට තව මාස දෙකයි ජීවත් වෙන්න කියන පණිවිඩ එනකන් තමයි. එදායින් පස්සේ උත්තර එකයි එක උත්තරයි දෙන්නේ භාවනා කරන්න ඕනේ. හොඳ ආහාර ගන්න ඕනේ. හොඳ ව්‍යායාම කරන්න ඕනේ. ඊට පස්සේ දූවගෙන යනවා පන්සලට. ඒ නිසා පිළිකාවක් හම්බුනායි කියලා හම්බෙලා එන පණිවිඩය හරි හොඳයි කිව්වා යාමතුරු. නැත්නම් අපි පෙන්කල කියලා ඉන්නවනේ. පිළිගාව එනවා ගියපු දවසේ තමයි නත්තද වෙලා මූට්ටුව කරගෙන ඉතින් දුවනවා මේ හොඳ ආහාර මොනවද හොඳ ව්‍යායාම මොනවද මොකද්ද භාවනා ක්‍රමය ඊට පස්සේ කිව්වා ඒ එනකන් ඉන්න ඕනේ නෑ ඊට කලින් කෙරුවත් ඕක වටිනවා ඒක නිසා පිළිකාවක් ආව දවසේ මේකට සතියෙන් උත්තර දෙන්න පුළුවන් කිව්වොත් ඒ මනුස්සයාගේ සංසාරේ ආත්ම ගාහන කෙවුවාර මාස දෙකකින් ඉගෙන ගන්න පුළුවන් හැමෝටම නෙවෙයි හැමෝම සමහර ලේබඩ ගිහිල්ලා මැරෙන්නේ මේ භාවනා කරන දේ මොකක්වත් නැහැ බයට මැරෙන්නේ අල්ලපු ගෙදර මිනිහක් මැරෙනවා. පිළිකාව කියලා හැදෙනකොට ගෙදර මිනිස්සුත් ඉවරයි අල්ලපු ගෙදර මිනිස්සුත් ඉවරයි හරිය නොමැරෙන්න ඉන්නවා වගේ. ඔය එකකව ගණන් ගන්න දෙයක් නැහැ ඔක්කොම වැටෙන ලෙඩ කියන එක රෝගටීස එකක් වම කවත් එකයි. ඒක ඒක සංවේගයේ පිණිස පාවිච්චි කරන්න දන්නේ සත්පුරුෂයා විතරයි. අනිත් කෙනා ඒක අවාසනාවන්ත දෙයක් මේ හරීම පව් විසින් නිකට ඇල්ලේ තියෙන අනී අසවලාට පිළිකානේ කියන. ඉතින් අපිට පිළිකාද කියලා කවුද දන්නේ? දැන් මේ කනගාටු වෙන Tamanට පිළිකාද කියලා කවුද දන්නේ? මෙහි ආව මිනිසෙක් මේ ඉතින් එයාගේ එක ළමෙක් අර අම්පාලේ හාමුදුරු මොකද්ද ඒක ගමක් කපන වෙලාවේදී ඒ ළමයා ඉස්කෝලේ ඇවිල්ලා ගෙදරදී කියලා කපලා. එයාගේ ලොකු පුතා මේ ඒ වෙලාවේ පන්සලට ගිහලා උබේරිලා. ගෑනුත් කපලා. මේ මිනිසයාට හොඳටම මොලේ යම අරුයි ඒ නිසා ඉස්පිරිතාලේ නිසා මිනිහා බේරිලා. පුතා ගෙදර පන්සලේ ඉඳලා ගෙදර එනකොට මල්ලිත් කපලා අම්මත් කපලා. එයා ඊට පස්සේ එදා ඉඳලා මිනිහා බුදු පිළිමයට වඳිනවා බුද්ධ පූජා කරගෙන තන්නේ ක්‍රම පැත්තකටලා ඉන්නවා. දැන් මේ මිනිසයාට ඒ කොල්ලට ලියුකෙමිය හැදිලා. ඊට පස්සේ මගේ ළඟට ඇලිකව සංසු මෙන්න මේම ජීවිතය. ඉතින් ගේන ඕගොල්ලෝ මේ සහතික මට පෙන්වන්න. මම කො මොනවාක් අද්දමට මොනවද ඕනේ කරන්නේ. මේක අරන් ඵලයක්. මට උඹට බිලි කාලී කිව්වා මොන මගුල තිබුණත් මට වැඩක් නෑ. උඹට ඕන දේ කියපන් තියෙනවා නම් දෙනවා ඵලයක්. එහෙම හිතන්න එපා ස්වාමීන් වහන්සේ බොරු කියනෝ නෙවෙයි මම මේ ඇත්ත කියන්නේ මෙන්න මං කව සාහතික තිබ්බත් නැතත් මට කැක්කමක් නැහැ. උඹට බිලි ගතිපත් මට කැක්කමක් නැහැ. ඔබේ දරුවන්ට ලියු කැමති වුණා කැක්කමක් නැහැ. ඒ වුණාට ඔබ වහන්සේම කියනකොට මං ඔබ වහන්සේට ආසයි කිව්වා. මං කව ඒකෙමුත් මගේ කාලේ නාස්ති වෙනවා. ඵලයක්. අනිත් දවසෙත් ආවා. ඇවිල්ලා කතා කරලා කිව්වා මට ඉඳපුවන් කලන්ත ඇදලා වැටෙන්න පටන් අරගත්තා. MRI ස්කෑන් එක කරලා බලනකොට මගේ ඔළුවේ පිළිකාව. තාම මෙච්චර ගාන ජීවත් වෙන්නේ කියලා. මම උඹට සතුටක්ද තියෙන කනගාටුවක්ද තියෙන්නේ. ඔබ වහන්සේ දාර කතාව කිව්වට පස්සේ මට දැන් සතුටකුත් නැහැ කිව්වා කනගාටුකුත් නැහැ කිව්වා. මම ඔබට මේ පණිවිඩය මගේ මගේ ඔළුවේ දැන් පිළිකාවක් තියෙනවා කියන එක දුකක්ද දුන්නේ සැපද කියලා. එදා දුබන්ස කතා කරලා පස්සේ මට සැපකුත් නැහැ සාංශ දුකකුත් නැහැ කිව්වා. මම කෝ මට නම් හරි සන්තෝෂයක් තියෙනවා. ඔබ මෙතෙක් කල කලන්තය හදි හදි හිටියා මොකටද දන්නේ දැන් දන්නව මොලේ පිළිකාවක් තියෙනවා. මට පෙන්නවා මෙන්න මෙතන මේ ගැටයක් වගේ තියෙන මේක තමයි පිළිකාව කියන්නේ. ඒ වුණාට අද මම ඔබ වහන්සේ මොනවත් ඉල්ලන්න නෙමෙයි ආවේ කිව්වා. කියලා යන්න ආවේ කෝ සන්තෝෂෙට. මම ලෑස්ති කිව්වා දැන් මේකට. මම ගෝ ඒක නිසා ඕක මහා අවාසනාවන්ත ගමක් පවුලක් කාලා කණි කරන ප්‍රශ්නයක්. නමුත් ඕක දිහා විනෝදෙන් හැදලෙන් බැලුවනම් ඒ ජීවිතේ ඉති මොකද්ද කියන්නේ? අපිට ඒක මහා බයක්. අපිට එහෙම කාට හරි බිලිකාවක් තියෙනට ඕන්න එහෙම තිබිච්චවයි කියලා කිව්වොත් මේක හිතෙන් නිකන් සාපයක් වගේ කියලා. සාපෙ නෙවෙයි දැන්නත් පිළිකාව ඇවිල්ලා ඉතින් මං කිව්වයි කියලා තනිපෙනොයි දැන්නත් තියෙනවා ඒක. එච්චර. නමුත් ඒක සංවේගයට ආරව ගත්තොත් මේ අනුන් ගැන අනුකම්පා කරන්නේ අපි ගොඩ වෙලාද ඔය තත්ත්වෙ නැන්නේ. අපි අපි කොයි වෙලාවෙ පිළිගහදී කියලා කවුද දන්නේ. නිසා අපිට අනුකම්පා කරන්න තියනවාද අයිතිවාසිකම. අපි තින්නේ ඒ බෝට්ටුවේම නා. ඒ නිසා වහාම ඒක උඹට එහෙමනම් මටත් මෙහෙමයි. පරිතද කරගනින් සත්‍යයෙන් ජීවත් වෙනවා. බෙහෙත් අහනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඔයිට වැඩිය තව ප්‍රශ්නයක් වෙනවා මානසික රෝග. ඔය ආසා මානසික අසහන ඇවිල්ලි වෙලා සම්පූර්ණ ජීවිතේ කාල කන්න වෙනවා. ඉතින් ඊට පස්සේ භාවනා කළා හරියනවද? බෙහෙත් බීලා හරියනවද? කොයි එක වුණත් කමක් නැහැ. හරි නොවන්නත් ඉඩ තියෙනවා. අද මේ සීටි තියා බලන්න ඕනේ අපි මේ කුමන නැටුම් කෙලි කවට සිනා දා. දීපකිනි මොළවන තෙක්දිය සැලී කරන පෙන්කෙලියක් නෙමෙයි නටන්නේ. වතු ටික රත් වෙච්ච ගමන් කක් කොට්ට උඩ පැතලා හස්තලා හිට චවුන් ඩාඩ පස්සේ ඉවරයි. එතකන් තමයි මේ ඔක්කොම දැලසුම් ඔක්කොම තියෙන්නේ. අර මිනිස්සු අපිට දේව දූතෝ ගෙනල්ලා පෙන්නනවා ඕම් බලාපන් උඹ අද සෞඛ්‍ය සම්පන්න හිටියට උඹටත් හිතෝක තමයි කියන එකයි තියෙන්නේ ඒ නිසා මේ මිනිසුන් කියකින් හරි අපි සංවේගය පිටව ගන්න අපිට ඒගොල්ලන්ට උදව් කරන්න විශේෂ හැකියාවක් නැහැ විශේෂ සුවසේවාවකුත් නැහැ තියෙන දෙයක් හදා වේදා ගන්න මිසක් වෙන කරන්න දෙයක් නැහැ ඒ නිසා නිතරම ඉන්න ඕනේ ඉසගිනි ගත් එකටත් වඩා එල එලම්බි මේ උච්චන්න භාවයේකින් එහෙම නැත්නම් මේ සංවේගයක් උපදවාගෙන ඉන්න පුළුවන් නම් හරි අඩුයි ඊර්ෂ්‍යාව වෙනවා. හරි අඩුයි කාට හරි වෛර කරනවා. හරි අඩුයි කඩ දෙයක් කඩා කඩා ගන්න හිතනවා. මොකද කඩා කඩා ගත්තත් ඉතින් මොකටද මේ අරගෙන ගිහිලා කරන්නේ? පිළිකාව කරන්න මේ උදව් කරන්නේ. එනිසා නිතරම එලඹ සිටි සංවේදීතාවයේ තියෙන මනුස්සය සුඛෝපභෝගීත්‍ර දුවන්නේත් නැහැ. අනුග දෙට ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. කඩා වඩා ගන්න ඕන මොකුත් නැහැ. එතකොට ජීවිතේ ජීවත් කරවන්නේ ප්‍රයෝජනෙ සලකලා බිමනයි අතිශෝක්තියකට යන්නේ නැහැ. අතිශෝක්තිය නෙවෙයි සුඛභෝගීත්වයට යන්නේ. අධික පාරිභෝගිකත්වයට යන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඒක මම හිතනවා ලෙඩ නොවුනත් ගරු කටයුතු අදහසක් පුළුවන් තරම් කරන කටයුත්ත ප්‍රයෝජන සලකලා කරන්න එහෙම නැතුව හිතලා බල්ලා කරන්න හදනවා කියලා කියන්නෙම ඉල්ලගන්න ඉල්ලලා ගන්න දුකක් ඉල්ලලා ගන්න කරදරයක් නිසා පැමිණි දුක් පැණිටයි කියාගෙන යන එක තමයි අපිට ජීවිතේ තියෙන එකම දේ. පිළිකා මාර්ගය වෙන්න පුළුවන්, ඒච් මාර්ගය වෙන්න පුළුවන්, මානසික අසහනයක් කරා වෙන්න පුළුවන්. මම නම් කිසිසේත්ම වෙන කෙනෙක් එකක් දැකලා කනගාටු වෙන්න අයිතිවාසිකමක් මට නැහැ. මොකද කොයි වෙලාවෙ මම වැටෙයිද දන්නේ මට ඊගා මොහොතේ පිළිකා කියලා කවුද කාටද කියන්න බැරි. සොයින්ලාන්ස් අවසරයි. සොයින්ලාන්ස් දැන් ඔය කිව්වේ කියන්නේ අපි ඒක දිහා සංවේගයෙන් බලන්න ඕනේ අනුකම්පාවෙන් කියන එක නෙමෙයි. අනුකම්පාව කියලා කියන්නේ අර තව ඉදින් කියනවා නම් සිම්පති එම්පති කියන ඔව් ප්‍රින්සිපල් එක. ඔව් අපි අනුකම්පාව කියලා කියන්නේ ආවේග ජනක දෙයක්. අපි දැනගන්න අපිට එයාට අනුකම්ප ගන්න මොකෝ මං හොඳ වැඩිපුර හොඳ තැනක ඉන්නවා. මමත් හිත උතින්නේ වැටෙනවා. ඉතින් කොහොමද දන්නේ වැටෙන්නේ නැද්ද කියලා. ඒ නිසා අනුකම්ප ගන්න අපිට පුළුවන් මොනවද කියන මේ මහාන්තත්කම. කොයි වෙලාවෙ Tamange තත්ත්වෙ පිළිහෙද්දන්නේ අපි ඒක ඉක්මවලා නැහෙනි. මෙයා දුකක් ගැන කියනවා. ඉතින් ඒ දුකට අපි මහා අපි නම්බුකාර වෙන්න මම මේ දුක ඉක්මවලා නම් මට පුළුවන්. අනේ පව් කියලා කියනවා. අනේ පව් කියන්න බෑනේ. මමත් මේ දුකේ ඉන්නේ. මමත් හිත වැටේ ඉඳන්නේ. ඉතින් ඒකයි උඹ හින්න මට පේනවා මේකේ රඟ. මට කනගාටු වෙන්න හරි අයිතිවාදී සන්තෝෂ වෙන්න හරි අයිතියක් නැහැ. සංවේගය පිටව ගන්න. සංවේගය පහල කර ගන්න. ඒ නිසා බුදුජානන්සේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් කියනෙවුවා නිමිත්තක් කරගත්තා. එහෙමයි. හතර පෙර නිමිතියට මේ කී දෙනෙක් හතර පෙර නිමිති හතර සැරයකට වැඩි දැන් දැකලා තින්නේ තාම නිමිත්ත පහළ වෙලා නැහැ. දෙදු කොච්චර දකින්නද? ස්වාමිනාන්ත සාමාන්‍යයෙන් විද්‍යාලයට වාසයට යනකොට අමතක වෙනවා. මම අත්දැකීම කියන්නේ ගත් අපේ නෑදෑයන් කෙනෙක් මයික් එක වැඩ කරන්නේ. ඒක අරගෙන ගෙදරින් එළියට ගියා බත් මුලේ ඊට ගියා. අපි හැමතැන වාහන දාලා තෙව්වා. ඒවල මම ත්‍රිවිල් හේගියේ ගිහිල්ලා මම දැක්කා වත්මිට හන්දියේ ත්‍රිවිල් යාඩ් එකේ පරම අල්ලගෙන හෙගියගෙන. අල්ලගෙන කොහොම කලබලෙන් ඉන්නවා. එතන මම දැක්ක හැටි ආ ඔහේ ආවද කියලා මෙවන මම අල්ලගෙන මම වාහනේ දාගෙන ආවා. වාහනේ දාගෙන ඉන්නකොට අනිත් කට්ටිය ඔක්කොම වාහන හයක් විතරක් දැම්මා. දාලා මම මම නෑදෑ කෙනෙකුට කිව්වා ගෙදරෙක් ආව ගෙදරෙක් ආව ගෙදර යන්න බෑ කිව්වා. මගේ වීටි ගන්න මට මාතර ගෙවල්. වීටි ඇයි කුඹුරි ගොයන් කපලා තියෙන මගේ වීටි එකයි ඊට මිසබ. ලන්ට දෙන්න ඕන. වී ඒවල කොටස දෙන්න ඕන. ඒ විකුණලා මං සල්ලි ගේන්න ඕන මට යන්න ඕනේ. දැන් ඇඳුම් පිටින් ගියේ. මොන විදියමක්වත් හරි අමාරු කොන්ට්‍රකට්. මං හුඟක් අමාරුවෙන් කොන්ට්‍රෝල් කරගෙන ආවා පාර්ලිමේන්තුවට. ඇදී අනේ අනිත් එකට වාහන වලට එන්න කියලා මම කිව්වා එන්නේ මෙයා මේ කරගත්තා. එක ඔය කෙනෙක් හිටියේ මහත්තේ. එයා දැක් එයා කතා කරා මිස්ටර් අමරසිංහ මොකද කියලා. කතා කරා මේ එදකා ඔහෙත් ආවද කියලා. මම කොහොම හරි ඒ කාර්කරය දැක් ගෙව්වා. නැගලා මම අපි ගෙදර ගියා. ඇදින් දැන් ගෙදර ආවත් පැය දෙකක් තුනක් යනකම් අර ප්‍රශ්නම තමයි කියන්නේ. හරිය මාරු කන්ට්‍රෝල් කරන්න. එයා අර වෙන කස් වෙනවා බොහොම අමාරුවෙන් පැය දෙකක් විතර අපි කට්ටිය කතා කරලා වෙනින් කතා කරලා ආරම්භ කළා වෙලා සාමාන්‍ය මානසික මට්ටමට ගෙනාවා. නැල්ලා ඊට පස්සේ කෑම කාලයක් බෙහෙත් දෙනවා. දැන් අපිට බය තියෙනවා හැමතිස්සම ගේට් ලොක් කරලා තියෙනවා. කොයි වෙලාවෙ යයිද කියලා. හොඳ කල්පනාවක් තියෙනවා. අනිත්ලාට යාර කරපුවක් තියෙනවා. පිටිය හැටිය කල්පනා වෙනස් වෙනවා. ඉතින් ඕකට දැන් පන්සල් ගියාම මල් පූජා කරනවා. ඊට යනවා. ඕක පොඩි උත්සවයකට ගියාම දෙනවා කෑමක් අපි. ඒ ડોක්ටර් ජීන් විතර දෙන්නේ. ඉතින් ඕකට ගත යුතු ක්‍රියාමාර්ගයක් මොකක්ද කරේ කොළේ මම දන්නේ ඒක මට වෙන්නේ ඒ මනුස්සය කෙලෙඩක් නෙවෙයි ඒකට අපේ අපිටයි කෙලෙඩක්. මේ මනුස්සයා සත්ත පහකටක් ගණන් ගන්න මොකද මේ කියන්නේ? නෑ එයා කොහොම ඉස්මජාක් ආ දැන් ගණන් ගන්නෙත් නෑ. අල්ලමුගේ දෙට්ටයි ගෙදර ඉන්නේ නෑ දැන් ඉන්නයි විනාසයි. මේ මිනිස්සුන්ට මේක ඉතින් අල්තිම ලෙඩක්. ඔය ශිෂ්ටාචාරය නිසා අපිට ඇතිලා තියෙන ප්‍රශ්න. ශිෂ්ටාචාර නැත්නම් මේ මනුස්සයා ගියා මොන හරි පිස්සුවක් කියලා අපි දන්නෙත් නෑ ඉවරයි. අපි ශිෂ්ට නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ ගෙදර මනුස්සයට පිස්සු ඇදිච්චාම කත ඇරියයි කියලා. මොකද ඒ මනසේ කිසි සහයෝගයක් නැහැ ඒක සනීප කරන්න. මේ වගේ වෙනකොට මං කියන්නේ පවුලේ අයට ප්‍රතිසන් ප්‍රතිසන් දෙනවා මිසක් ඒ මනසට නෙමෙයි ප්‍රතිසන් දීලා තියෙන ලෙඩි. පවුලේ ඔක්කොමල වග වෙන්න ඕනේ. ඉතින් කෙනෙක් ඇරිලාම ඉන්න ඕනේ. ෂිසොෆෙනික් කියලා කියනවා ඒක මේ වෛද්‍ය විද්‍යාත්මකව කියලා කියන්නේ අපේ මොළේ වම් පළුවයි දකුණු පළුවයි සම්පූර්ණ මනස් දෙකක් වැඩ කරන්නේ එකක් මේකට සම්පූර්ණ විරුද්ධයි ඒ නිසා ඕනම දෙයක් පිළිබඳ අපිට අදහස් දෙකක් තියෙනවා. කවදාකවත් තනි අදහසක් නෙමෙයි මිනිහා චපල වෙන්නේ ඒක නිසා. මේ මොලෙන්ද වැඩ කරන්නේ මේ මොලෙන්ද වැඩ කරන්නේ කියන එක මාරු වෙනවා. ඒක අපිට කියලා නෙමෙයි සිද්ධ වෙන්නේ. කෝපස් කොලොසම් කියලා මේ දෙක අතරමැද තියෙන ස්නායු දෙකක් මේකෙන් මේකටයි මේකෙන් මේකට සම්බන්ධ වෙන්නේ දෙක. ඒක මේ සුපර් කන්ඩක්ටිවිටි වගේ හයිවේ එකක් තියෙනවා. මේ මොලේ ඉඳලා මේකට මාරු වෙච්ච ගමන් අර මනුස්සයා ඒ කියපු දේවල් හේතම විරුද්ධයි. මේකට ආපු ආපු ගමන් අර වෙලාව කියපුවා කිසියක් මතකත් නැහැ විරුද්ධයි. ඒක දෙකට බෙච්චාම කීසොෆෙනික් කියන ලෙඩේට යනවා. කිට්ටුවට යනකොට බෝඩර් ලයින් ඩිසීස් කියලා කියනවා. එහාට මෙහාට මාරු වෙච්ච ගමන් අපිට නිින්දින් නැගුත්තා වගේ මෙහෙ වෙන්නේ භාවනා කරනකොට. දන්නේ නැත්නම් කියලා එක පාට දන්න තැනට එන්නේ. ඉතින් ඕක තද වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක උනාට පස්සේ ඉතින් අභූතෝ ගැව්වයි කියලා කියනවා යක්කු ගැව්වයි කියලා කියනවා මොනම යකෙක්වත් නැහැ පිස්සුව තියෙන්නේ. නැත්තම් මෝඩකම තියෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක නිසා අපි මේ මොලෙන් වම් පැත්තේ මොලෙන් වැඩ කරනකොට දකුණු මොලෙන් එනවා තීරම යටපත් කරනවා. මොනවත් එන්න දෙන්නේ නැහැ. දකුණු මොලේට රජකම හම්බෙච්ච ගමන් වම් මොලේ තියෙනම යටපත් කරනවා. ඉතින් සාර යටපත් කරපු ටික එක පැත්තක යටපත් කරපු ටික දෙගුණ තුන්ගුණෙන් මේ පැත්තට ගිය ගමන් කරනවා. ඉතින් ඒ නිසා පිටේ ඉන්න මනුස්සයර හරි මේ විකෘතියක් පේනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන සීසොෆෙනික් මට්ටමට ගියාට සනීප කරන්න බෑ කියන. ඊට පස්සේ කරන්නේ මොලේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. වේතක් දීලා ක්‍රියාකාරීත්වය අඩු කරපුවම මිනිහා නිදිමතේ ඉන්නේ. ඔහේ මත් කරලා දාලා ඉන්න පුළුවන්. අපි ඉතින් ඉන්නව නෙවෙයි ඒක නිකන්. නිකන් බාගෙට තැම්බිච්ච ආලයක් වගේ ජීවත් වෙනවා. ගන්න එක නේක පස්සේ කිව්වා. මේ දිනේ කියන විදිහට ඒක කියලා දැනගත්තේ මට වෙනවා ඊට පස්සේ මේ මනුස්සයාට මේ මොනම දෙයක්වත් නිකන් මත් වෙලා බීමත් වුණා වගේ නිදිමත වුණා වගේ ඔය මොනවක් කරගන්න බැරුව ඉන්නවා. බෙහෙත් ඔය ඉංග්‍රීසි වේදකමෙන් කරනවා ඒක. හොඳට බණක් තේරෙනවා. හොඳට අහනවා දැන් මට තේරුම් කළ දෙන්න. ඒ තේරුම් කළ වයර් මාරු වෙන්න ඕනේ. සර්කිට් එක මාරු වෙනවා ටක් ගන්න. චේන්ජ් ඕවර් ස්විච් එක දාපු ගම එහා පැත්තට යනවා මෙහා පැත්තට යනවා ඒක නම් අපිට අපේ දැන් රෝගියක් ලස්සනවා අපිත් ඒ රෝගියෝ තමයි පිස්සෝ කවුද නැත්තේ මෙතන ඉන්න කයින් හරි කියන්න බලන්න මට එහෙම එකක් නැහැ කියලා ඒක අපි දන්නවා තියෙනවායි කියලා වෙලාවක මෙහෙම වෙනවා දැන් අපි ශිල්පද ආරක්ෂා කරන්න ගියාම අපේ අතින් ශිල්පද කැඩෙන වෙලාවේදී අපි දැක දැක දැන දැන කඩනවානේ අපි දන්නවා ඒකට වැරදි කියලා. නමුත් ඒ වෙලාවේදී ලේසියටත් පහසුවටත් එන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණ තියෙනවා නැත්තම් හදලා කියනවා. ඔච්චෙන්නේ ඉතින් මනුස්සකම කියන්නේ. ඕකට කාටද නෑ කියද හැකිද? මෙතන එක්කෙනෙකුට කියත හැකිද අනේ මගේ ළඟ නම් ඒක නෑ කියලා. චපලයි. වංචනිකයි. ෂටයි. කාටද කියන්න පුළුවන් නෑ මයි ළඟ නම් දෙකක් නෑ. ඒ නැති ඌට ඉතින් හොඳ පිස්සුව තියෙන. සාමාන්‍ය එක නෙමෙයි පිස්සු හොඳ එක තියෙන. අපි කවුරුත් පිස්සෝ. ඒ මනසට නැති අපිට පිස්සු කියලා. ඒ වෙලාවේදී කරන්න තියෙන එකම දේ අනුකම්පාව මත වැඩ කරන එක විතරයි. කවුරු හරි ඇස් බැල්ම තියලා බේරණ එක. ඇත්තටම ඒ මනසට කිසිම ලෙඩකුත් නැහැ. ලෙඩේ තියෙන්නේ පවුලයට. පවුලයට කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, කල්පනාව. මොකද මේ මේ අර මනසේ ජොලි ඉන්නවා. ඒ නිසා කර්මයේ gedara එකේ. කවුරු හරි ඇස් බැල්මේ දාලා තියෙන එකයි තියෙන්නේ. අපි කොයි වෙලාවෙ එතන යයිද කියලා කියන්න බෑ. කාටවත් කියන්න බෑ නෑ මම නම් එහෙම යන්නේ නෑ කියලා. මට නම් පේන්නේ එක්කෙනෙකුටවත් පුළුවන් කියලා එම අත උසලා කියන්නේ. ඒ අතුවාවේ සඳහන් කරන්නේ බද්ධ පිත්ත අබද්ධ පිත්ත කියන පිච්චිපීම අබද්ධ පිත්තය තනිප කරන්න පුළුවන්. බද්ධ පිත්තේ ආවට පස්සේ ඒක එකතු වුණාට පස්සේ ඒ මනුස්සයට ගැහුවාම මොන විදිහින්වත් නැතත් කරන්න බෑ. සමහරු තද බල වේග වැඩි වෙනවා, සමහරුගේ තද බල වේග අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට විකෘති වෙන්න පටන් ගන්නවා. ඒක නිසා පිට කියන එක කාටක් තියෙනවා. ඒ අබද්ද හෝ බද්ද පැත්තට ගිය ගමන් මට්ටම පැනපු ගමන් විකෘති ස්වරූප වලට එනවා. මේක මේ ඉක්මවල නැහැ. කිසිම කෙනෙක් ඉක්මවල නැහැ. සෝවාන් වුණාට පස්සේ විතරක් ඒ පිට ඒ උග්‍ර මට්ටම් වලට යන්නේ නැතුව මැද මට්ටමේ කම්ෆර්ට් සෝන් එකේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතෙන්ද යනකම් සබ්බේ පුතු ජනා උම්මත්තකා කියලා සර්වචන්සේ දේශනා කළා තියෙන්නේ හැම කෙනෙක්ම පිස්සෙක්. ඒ නිසා මම කියන්නේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නේ පිස්සෝ. මේකේ පිස්සු කෙලින්න ඕන. තමන්ද හොඳ පිස්සු. පිස්සු හොඳ එක. නෑ ඒකට දන්නවා අනිත් පිස්සෙත් ඉන්නේ පිස්සු ඉන්නේ. අපි කළ අරයට වැන්න කරදර කරන්නේ නැතුව තමයි පිස්සු කෙලින්න කෙනේ කරන්නේ. ඒක ඒක භාවනා මධ්‍යස්ථානයේ කෙරෙන්න ඕන. කවුරුත් යන්න නරක අනුංගිකට හිවි ගන්න. එයාට නොකනොබි භාවනා කරන්න ඕන නම් භාවනා කරන්න දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ගරුතර ස්වාමීන් වහන්සේ දැන් සමාධියටපත් වෙනවත් එක්කම ආලෝක එනවා ඒ ආලෝකය දැන් මූණ ඉස්සරහින් ඉරපෑව තරමට වගේ සැර නෙවෙයි නමුත් ඒ ආලෝකය එච්චර තදට තියෙනවා ඒක ගණන් ගන්නේ නැතුවද එතකොට ඒ ඉර වගේ ඒ ගතිය නැතුණත් මොකද ඒ අර ආලෝකය දිගටම සමාන්තරවම යනවා භාවනාව ඉවර වෙනකම් භාවනාවේ කොයි තැනට ගියත් ඒ ඒ දිගටම ඒකත් යනවා. ඒ කියන්නේ හානියක් නැහැ නමුත් මම අහලා තියෙනවා ඒක උපක්ලේශයක් හැටියට. ඉතින් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ උපක්ලේශයක් නම් ඒකෙන් අයින් වෙන්නේ. එහෙම නැත්නම් මේක මේ විදිහටම දිගටම තිබුණාට තමන්ගේ සතිය තමන්ට නිතරම අවදියෙන් තියෙනවා නම් මේක මේ භාවනා නිසා ආපු ආලෝකයක් වරක මේ තත්ත්වවලට යනවා වරක මේ පැත්තටපත් වෙනවා කියලා උපක්ලේශ වෙන්නේ නැහැ. දන්නවනේ තමයි. එනිසා මෙතන සමාජයට වැඩිය සතිය ඉස්සර කරගෙන යනවනම් ආලෝකයක් වෙන්න පුළුවන්, අන්ධකාරයක් වෙන්න පුළුවන්, බරගතියක් වෙන්න පුළුවන්, තදගතියක් වෙන කොයි එකාවත් මම මේ යන පානේ මේ මේ විදිහේ බොරුවල් වල තියලා කියලා දන්නවනම් වැටලා මැරෙන්නේ නැහැ. බොරුවල් ඉතිනේ දන්නේ නැතිකම. සතිය කියලා කියන්නේ ඒක දැනුම් ශේෂ්ත්‍රයට අරන් දෙනවා. ඒ නිසා තමයි දන්නවනම් මේ මේ භාවනාවෙන් එක ඉන්නේ. අයිති ඒක ආකර්ෂණීය වුණොත් ඒකට හිත ගියොත් භාවනාවට උපක්ලේශයක් වෙන්න පුළුවන්. නමුත් මට ඕනකමක් නැහැ එහෙම උපක්ලේශයක් වෙන්න කියලා දන්නවනම් අරසාව තියෙනවා. සත්‍ය ආරක්ෂාව තමයි. ඒකට කියන්නේ සත්‍ය ආරක්ෂාව. නැයි අපිට වෙන විශේෂ සාකච්ඡා කළ දෙයක් නැත්නම් අපි හතරට නැවත රැස් වෙනවා ධර්මදේශනාව සඳහා. ඒ අතර කාලය අපිට සක්න සඳහා ගත කරන්න පුළුවන්. වෙන ප්‍රශ්න නැහැ කියන අදහසෙන් මම එහෙනම් අපි ශිරු දිනාටම තෙරුවන් සරණයි කියලා අපි මේකෙන් සමුගන්නවා.